ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේට නිදි මගින් ගන්නා ඒවා තිබෙනවා. මේ නිදිය සම්පූර්ණ වශයෙන් මා කියවන්නම් අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පින සහ කුසල යන දෙකක්ද එකක්ද? ඉතාලේ ප්‍රශ්නේ ධර්ම පූජාවට මුදල් පූජා කිරීම සුදුසුද? තුන ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රයේ ලැබුණු දානේ බත්තු බත්තුල ගෙන වීර්ෂයකට විකතු කර වෙන් කරලා දීම වෙන් කරලීම යන කුමක්ද? හතර බත්ගාන්ජනාදී ආහාර වර්ග සංසතු කිරීම සුදුසුද? ස්වාමීන් වහන්සේ පිළිගත් පළවෙනි ප්‍රශ්නෙන් කියුනේ පින සහ කුසලයේ දෙකක්ද එකක්ද කියන ප්‍රශ්නේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්නතුනි මෑත භාගී මගේ මතක හැටියට 1988 ඉඳලා ওই ප්‍රශ්නේ තියෙනවා. ওই ප්‍රශ්නේ නැඟුණේ දකුණේ. ඒ ප්‍රශ්නේ නිර්මාතෘවරයා මම හොඳට දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ මාතර ශ්‍රීමංගල පිරිවෙනෙහි දීර්ඝ කාලයක් පරිවේනාධිපති ධුරය දරු කොල්හේනේ සෝමවංශ ස්වාමින් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇති කෙරේ. බොහෝම උගත් භාෂා හයක් පමණ පරිපූර්ණට උගත් ස්වාමින් වහන්සේ කෙනෙක්. අපි දකින කාලේ වය වෘදයි. ඒ ස්වාමින් වහන්සේ වැඩ ඉන්න අහංගම මංගලාරාමයේ තිබුණ භාවනා පන්තියක් මාස්පතා ඇතුළේ භාවනා පන්තියක් පැවැත්වෙනවා. ඒ භාවනා පන්තියේ පවත්වන්නේ මගෙන් උපදෙස් ලබාගත් උගත් මහත්මයෙක්. ඒ තමයි වැලිගම සිටිය චන්ද්‍රපාල ජයසිංහ මහත්මයා. වර්ෂයකට වඩා මාත් ඒ ස්ථානයට වඩම්මගෙන යනවා ඒ වගේ විශේෂ තැන්වලට. ඒ ඒ වසරේදී මැයි මාසේ 30 වෙනිදා ඒ භවනා පන්තියට මාව එක් කරගෙන ගියා. ඉතින් උදෑසන 6ට ශිල්පී හිටපු පිරිස උදේ ආහාර අරගෙන අටට ඊළඟ වැඩසටහනට මාත් සම්බන්ධ කරගත්තා. ඒ මහත්මයා මට කල්ැතුව දැනුම් දුන්නා ස්වාමින් වහන්සේ මේ පඬිත් ස්වාමින් වහන්සේ මෙහෙම දේශනාවක් කරනවා. ලෞකික සැපත් පිණිස කරන යහපත් දේ පින, නිවන් සුව පිණිස කරන යහපත් දේ කුසලය. දැන් අද මේ භාවනා වැඩසටහනේ හවස 4ට තියෙන ධර්ම සාකච්ඡා පයක් එතෙන්දී මේ ප්‍රශ්නේ කවුරු හරි අහයි. ස්වාමීන් වහන්සේකට සුදුසු පිළිතුරක් දුන්නොත් හොඳයි. මේකයි මේ මහත්මයා මට දැනුම් දුන්නේ. ඇත්තෙන්ම හවස 4ට තිබුණා ධර්ම සාකච්ඡාටයි. ඒ ගරුතර ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා ධම් සභාවේ වාඩි වුණා. ඉතින් මම තමයි ප්‍රශ්නයට උත්තර දෙන්න ඉන්නේ. මම ආරාධනා කළා සිල් පිළිසෙට භාවනා ගැන, දහම් කරුණු ගැන ගැටලු තැන් සාකච්ඡා කරන්න මම අවසර දෙනවා කියලා. ඉතින් භාවනා ගැන සමහර කෙනෙක් ප්‍රශ්න ඇසුවා. ඔය අතරේ කෙනෙක් මේ ප්‍රශ්නෙත් නැගුවා. ස්වාමින් වහන්සේ මේ පිනය කුසලයේ කියන දෙක දෙකක්ද එකක්ද කියලා. ඉතින් මේක ඇත්තට කෙලින්ම විසඳන්න පුළුවන් පිළිතුරක් ප්‍රශ්නයක්. නමුත් අර පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ මේ ධම්ම සභා මණ්ඩපෙන් නිසා උන්වහන්සේගේ තැලෙන්නේ නැතුව කියන්නත් ඕන. ඒ නිසා මම කියා හිටියා අපේ බුදුරජාණන් වහන්සේ විසින් සිතපල් සිත පිළිබඳ සියල්ලම සියලු ආකාරයෙන්ම සවිස්තරවම දේශනා කළා තියෙන්නේ ධම්මසංගණේ ප්‍රකරණේ. ඒ කියන්නේ චිත්තෝත්පාද කාණ්ඩය. ලෝකයේහි ලෞකික ලෝකෝත්තර සීලෝම සිත් එතන විස්තර කරනවා. ඒ සෑම තැනකදීම කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන භූමි හතර සමයිති යහපත් කුසල ධර්ම ඔක්කොම කියන්නේ කුසල ධම්මා කුසල ධම්මා කියලා. ඒක තනකසවත් මේ පුඤ්ඤා ධම්මා පුඤ්ඤා ධම්මා කියලා නැහැ. එහෙත් අට කතාවල මේ පුඤ්ඤ කියන වචනේ භාවිතා කරනවා. මම අහනවා ඒ ලෝකෝත්තර ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම ඔක්කොම 21ක් තියෙනවා. ඒ කියන්නේ දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පක්ඛදාන, පත්තාරමෝදන, ධම්ම ශ්‍රවණ, ධම්ම දේශන, විත්තුජු කම්ම කියන මේ සීලෝම ආකාරයෙන් කරන සෑම යහපත් දෙයක් පාසා ඇති වෙන සිත් ඔක්කොම කුසල ධම්මා කියනවා. දස පාරමී කිව්වත්, දස කුසල කර්මපත කිව්වත් සිව්බඹ විහෙරණ කිව්වත් සතර සංග්‍රහ වස්තු කිව්වත් කරණීය ධර්ම කිව්වත් මහා මංගල ධර්ම කිව්වත් බෝධිපාක් ධර්ම කිව්වත් හැම තැනම තියෙන්නේ ධ්‍යාන විපස්සනා ඔක්කොම කුසල. එහෙමනම් යම් කිසි සිත් කොටසක් පුඤ්ඤා ධම්මා කියලා කියනවාද කියලා මම ප්‍රශ්නයක් කෙරුවා. එතකොට පඬිතුක ස්වාමීන් වහන්සේ ඉස හොල්ලලා කියන ඒක නේනම් තේරුම් ගත්ත උන්වහන්සේත් එහෙම සිත් කොටසක් වෙන් කරලා නැහැ. වෙන් කරලා නැහැ. පස්සේ ඉතින් මම මේක පැහැදිලි වෙන්න නිදසුනක් ඉදිරිපත් කළා. අපි රාත්‍රී කාලේ අඳුරු වෙලාවට පහනක් දැල්වෙනවා. මේ පහන දැල්වීමේදී ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. ඒ නිසා පහනට අපි නම් දෙකක් පාවිච්චි කරනවා. පහනෙන් සිදුවෙන ක්‍රියාකාරී දෙක පෙරපසු නොවි සිදු වෙනවා. එකක් එළිය පැතිරීම අඳුර නැතිවීම අනික. එළිය පැතිරෙන අර්ථයෙන් එකම පහනට කියනවා පහන කියලා. දීපෝ, පදීපෝ, පජ්ජෝතු ඔය නම් පාලියෙන් කියනවා. අපි සිංහලෙන් කියන්නේ පහන. පදීපෝ කියන වචනේ තේරුම තමයි සිංහලෙන් පහන කියන්නේ. ඒ පහනටම අඳුර නැසන අර්ථයෙන් කියනවා තම උනුද තම දන්සිය කියලා. තම කියන්නේ අඳුර. තම උනුද කියන්නේ අඳුර නැසන. තම දන්සිය කියන්නේ අඳුර නැසන. එතකොට ඇයි මේ එකම පහනට නම් දෙකක් ඇති වුනේ? එහි තියෙන ක්‍රියාකාරී දෙක නිසායි. ඒ වාගේ අපි යම්කිසි කුසලයක් කරන වෙලාවේ ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. අපි හිතනවා මෙන්න මෙහෙම දැන් අපි নমස්කාරය කිව්වා. මේ নমස්කාරය කියනකොට ඔය දෙකම එකවර සිද්ධ වෙනවා. ඒ මොනවද හිත එළිය වීමයි, හිත අඳුර නැතිවීමයි. පෙරපස නොවේ සිද්ධ වෙනවා. හිතේ එළියවීම නම් নমස්කාර පාඨේ උනත් කියන වෙලාවේ හිතේ ඇති වෙන්නේ ශ්‍රද්ධාව, සීවීරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම, සතිපට්ඨාන, සම්‍යක්ප්‍රදාන ඉර්ධිපාද මේවා පහළ වෙන්නේ. කොටින් කියනවනම් සෝබන චිත්තචාසික පහළ වෙන්නේ. හිත එළිය වෙනවා, ප්‍රසන්න වෙනවා. ඒක මොකද සිද්ධ වෙන්නේ සිතේ අඳුර නැති වෙනවා. අපේ සිත නිතරම වට කරගෙන එනවා ලෝභ, දෝෂ, මෝහ, මාන ආදී උපක්ලේශ. අර අඳුරක තිබුණු වෙලාවේ පහන දැල්වා මඳුර දුරු වෙනවා ඒ වෙලාවේ ඒ අකුසල සිතිවිලි කිසිවක් නැහැ. ඒක නිසා ඒ සිතට කියනවා පින කියලා. හිත පහන් කරන අර්ථයෙන් පින කියනවා. හිතේ අඳුර නැති කරන අර්ථයෙන් කුසල කියනවා. ඒ නිසා එකම සිතට මේ නම් දෙකක් පාවිච්චි වෙනවා. එතකොට ඒ පූජනීය ස්වාමින් වහන්සේ කියනවා ලෞකික සැපක් පිණිස. ඒ කියන්නේ මනුලොව, ජව්ලොව, බඹලොව සැප පිණිස කරන්න පිනයි කියලා. ඒවට කුසල් කියන්නේ කියලා කියනවා. නමුත් ඒ දිව්‍ය මානුෂ බ්‍රහ්මාදී සම්පත් පිණිස කරන හැම දෙයක්ම කුසල කියන්නත් පුළුවන් පින කියන්නත් පුළුවන්. ඒකට වෙන නාම සම්මුතියක් තියෙනවා. ලෞකික සත්පත් පිණිස කරන පින හෝ කුසලය නමින් හඳුන්වන යහපත් දේ වට්ටගාමිනී කුසල් වට්ටගාමිනී පින කියනවා ලෝකෝත්තර සම්පත් පිණිස සිදුවෙන දේවල් වලට කියනවා විවට්ටගාමිනී පින විවට්ටගාමිනී කුසලය කියලා ඒ නිසා එකට වට්ටගාමිනී විවට්ටගාමිනී කියලා වෙන් කරන්න පුළුවන් මිසක් පින වෙනයි කුසලය වෙනයි කියලා කියන හැකි වෙනවා අනිත් එක අපි සලකා බලන්න ඕන. පින කියන වචනේහි නිර්වචනාර්ථයක් තියෙනවා. නිර්වචන කියන්නේ ඒකේ අක්ෂරයට අනුව යෙදුන තේරුම. පින කියන සිංහල වචනේ පාලි වචනේ තමයි පුඤ්ඤං. මේ පුඤ්ඤං කියන පදින් කියවෙන්නේ ඒකේ ධාතු ප්‍රකෘතිය පූ පවනේ කියන ධාතුව. පවන කියන්නේ පිරිසුදු බව. පවිත්‍රාර්ථය. රූප කියන පවිත්‍රාර්ථ ධාතුවට අගින් නියක් කියලා ප්‍රත්‍යක් වෙනවා. මූර්ධද මූර්ධජ ණයන්නට යංශ වෙනවා. ඒකට ඒක මේ ආදේශ වෙන අල් ඥාන්න. ඒක දිත්ත වෙනවා. දිත්ත වෙලා අර යංශයේ තිබුණු අයන් එකතු වුණාම පුඤ්ඤ කියලා පදයක් හැදෙනවා. එතකොට එතනින් කියන්නේ පිනවීම නෙමෙයි පිරිසුදු වීම. යම් කිසි සිතක පිරිසුදු වීමක් තියෙනවා නම් ඒක පුණ්‍ය. එතකොට කුසල කියන මේ වචනේ කියනවා කෝසල්ල සම්බුතාර්ථය කියලා. කෝසල්ල කෝසල්ල කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් හට ගන්නා දෙයට කියනවා කුසල කියලා. කෝසල්ල සම්බුතාර්ථය. ඒක තවත් දුරට නිර්වචන වශයෙන් තෝරනවා මෙහෙම ටීකාවල. කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්දන්සෙන්ති පිකුසලා පාප ධර්මයන්ද කියනවා කුස කියලා එමක් නිසාද කුච්චිතේන ආකාරේන సంతානේ සයන්තිති කුසා කුසා කියලා જાතියක් මේ බලකොළ වර්ගිකුත් තියෙන කුසතන කියලා ඒක කොලේ අගින්දලා මුලට හැමද්දොත් දැලි පිහෙන් වගේ අත කැපෙනවා ඒ වගේ තමයි මේ කුස කියන අර්ථයෙන් කියවෙන අකුසල ධර්ම. කුච්චිතේන ආකාරයෙන් නින්දිත ආකාරයෙන් නින්දිතවෝ පහත් වූ ආකාරයෙන් සිත තුළ හත ගන්නා උදේට කියන කුසා කියලා. දැන් ලෝභය කියන්නේ නින්දිත දෙයක්, ද්වේෂය කියන්නේ නින්දිත දෙයක්, මෝහය කියන්නේ නින්දිත දෙයක්, මාන්නය කියන්නේ නින්දිත දෙයක්. ඔය වාගේ අකුසල කියන ධාති බොහෝම නින්දිතයි, තුච්චයි. ඒ වගේම අපිරිසුදුයි, අඳුරුයි. ඒවා පාපකේ ධම්මේ සලයන්ති ගොයන් කපන්නා වගේ හිතෙන් කපා දානවා. ජලයන්ති සොලවලා දානවා. කම්පෙන්ති කම්පණය කරනවා. විද්දන්සෙන්ති විනාශ කරනවා. එහෙම ඒ කුස සංඛ්‍යාත ලෝභ දෝෂ මෝහ ආදී පාප ධර්මයන් සලනේ චලනේ කම්පනේ විද්වංශනේ කරන්නේ යමක්ද ඒකට කියන කුසල කියලා. ඒ නිර්වචනේ. එතකොට දැන් තේරුම් කරගන්නට පහසුයි කවන හෝ හිත පිරිසුදු වෙන දෙයක් කරන වෙලාවක් නම් ඒ හිතේ පහළ වෙන්නේ සෝබන චෛතසික ධර්ම. සෝබන චෛතසික ධර්මයන් හිතේ පහළ වෙනකොට හිතේ කෙලෙස් අඳුරු දුරු වෙනවා. ඒ වගේම සෝබන ධර්මයන් පහළ වීමෙන් සිත ආලෝක වෙනවා. එනිසා එකම සිතට කෙලෙස් අඳුරු දුරු වෙන ආර්ථයෙන් කුසල කියනවා. හිත ආලෝකමත් වෙන ආර්ථයෙන් පින්නේ කියලා කියනවා. මේ දෙක වචන දෙකක් මිසක් ධර්මතා දෙකක් නොවේ. මේ දෙක වචන වශයෙන් දෙකක්. එකම සිතට කියන දෙයක්. දැන් නිදසුනක් වශයෙන් කියනවා නම් ඔය පිනය කුසලය කියන මේ වචන පරමාර්ථ වචන සම්මුති වචන නොවේ. මේ පරමාර්ථ වචන යෙදෙන්නේ ඒ ඒ දෙයෙහි තියෙන ක්‍රියාකාරීත්වය අනුවයි. ක්‍රියාකාරීත්වය අනුව කියන්නේ හැම දෙයකටම තියෙනවා යම්කිසි ක්‍රියාකාරී බවක්. ඒ ක්‍රියාකාරී බව නිසා ඒ නමක් ලැබෙනවා. අපි සිතා බලමු සිත ගැනම සිතේ තියෙනවා ක්‍රියාකාරිකම් 10ක්. සිතේ ක්‍රියාකාරිකම් 10ක් නිසා සිතේ නම් 10ක් තියෙනවා. මෙන්න මතක තියාගන්න සිතේ නම් 10යි. චිත්තං, මනෝ, මානසං, හදයන්, පණ්ඩරං, මනෝමනායතනං, විඥානං, විඥානස්කන්ධෝ, මනින්ද්‍රියං, කර්ජා මනෝවිඥාන ධාතු. තේරුම් 10ක් තියෙනවා. ඒ 10 සිත් 10ක් නෙවෙයි. එකම සිතට කියන්න පුළුවන් නම් 10ක්. එකම සිතටයි මේ නම් 10ක් තියෙන්නේ. එකම සිතේ තියෙනවා ක්‍රියාකාරිකම් 10ක්. ඒවට කියනවා යාථාව සරස ලක්ෂණ කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන් තියෙන සුවකීය කෘත්‍ය ලක්ෂණය. හැම දෙයකටම තියෙනවා. දැන් අපි හිතමු ප්‍රඥාව. ප්‍රඥාවේ ක්‍රියාකාරීකම් තියෙනවා 30ක්. නිසා ප්‍රඥාවට නම් 30ක් වෙනවා. එතකොට එනම් වලින් වෙන වෙන ධර්මතා නෙමෙයි. එකම ප්‍රඥාව හඳුන්වන්න නම් 10ක් තියෙනවා. තෘෂ්ණාව ගැන තෘෂ්ණාවේ ක්‍රියාකාරීකම් තියෙනවා 100ක්. එච්චර ක්‍රියා කරන දෙයක් වෙන ඇත්තේ නැහැ. තෘෂ්ණාවේ ක්‍රියාකාරීකම් 100ක් නිසා ඉවර නම් 100ක් තියෙනවා. එතකොට 100ක් කියන්නේ ධර්මතා 100ක් නෙමෙයි එකම තෘෂ්ණාවට කියන නම් ඒ වාගේ එකම කුසාසිතට එකම පින්සිතට මේ නන් දෙක පාවිච්චි කරනවා. එනිසා අර පහනක් දැල්වීමෙන් අඳුර නැසීමයි එළිය පැතිරීමයි දෙක පෙරපසු නොවි සිදුවෙනවා වාගේ කුසල ක්‍රියාවක යෙදෙන යෙදෙන වාරයක් ගන්න හිතේ පහළ වෙනවා මේ අර්ථ දෙක. හිත පිරිසිදු කරන අර්ථයෙන් පින, හිතේ අකුසල අඳුරු දුරු වෙන අර්ථයෙන් කුසල. එනිසා මේක මේ පිනේ කුසලයේ කියලා අපේ බොහෝ දේශකයන් වහන්සේලා විවිධාකාරයෙන් විග්‍රහ කරනවා. ඒක නිකන් නිෂ්ඵල විග්‍රහයක් බවට හොඳින් පැහැදිලි වෙනවා. එනිසා අපේ පින්වත් සෑම දෙනාම තේරුම් කරගනිමු අපි කරන සෑම යහපත් දෙයකදීම විනය කුසලයක් කියන අර්ථ දෙකම එකවර සිද්ධ වෙනවා එක එක කුසාසිතේම සිද්ධ වෙනවා කියන එක පිළිගන්නේ. සාමාන්‍යයෙන් ඊළඟ ප්‍රශ්නේ මේ වෙනම බොහොම සාකච්ඡාව කරනකොට ප්‍රශ්නය ධර්ම පූජාවට මුදල් පූජා කිරීම සුදුසුදයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ බිම්බිසාර මහරජුරුවන්ගේ රාජසභාවේ ඔය සාකච්ඡාව ඇති වුණා. අද නෙමෙයි. ඒ කාලේ රාජසභාවේ ඉඳලා තිනවා ගාමිණී කියලා ඒක මම හිතනවා අමාත්‍යවරයෙක් වාගේ රජකුමරයෙක්. ඉතින් මේ රාජ සභාවේ සාකච්ඡා වුණ සමහර කෙනෙක් ඉන්නවා භික්ෂූන්ට මුදල් කැපයි කියලා. භික්ෂූන්ටත් මුදල් වරදක් නැහැ. ඔය වෙනකොට මේ ගාමිණී කියන ඒ රාජකුමාරයා ඉස්සරහට ඇවිල්ලා අවසර අරගෙන කිව්වා මට අදහසක් කියන්න තියෙනවා කියලා. නොබියව කිව්වා භික්ෂූන් වහන්සේලාටවත් කිසිම පැවිද්දෙකුටවත් මුදල් කැපෙන්නේ. හේතුව යම් කිසි කෙනෙකුට මුදල් පරිභෝග කරන්න කැපක් තියෙනවා නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප වෙන්නට ඕනේ. ඒක නිසා මේ පැවිද්දෝ කියන්නේ පංචකාම සම්පත්තියෙන් වෙන් වෙලා නෛෂ්ක්‍රම්‍ය පුරන්න. නොඅචලාට කිසිසේත් මිල මුදල් සංසිදී මසුකා වුණු කැප නැහැ කියලා ඒ රාජ සභාවේ ඍජුව කිව්ව එකට කිසි කෙනෙක් විරුද්ධ වෙන්න බැරි වුණා. පසුව එතුමා ගියා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න. සම්මුඛ වෙන්න ගිහින් මේ කාරණේ කිව්වා ස්වාමීනි මෙහෙම රාජ සභාවේ සාකච්ඡාවක් ආ භික්ෂුවන්ට මුදල් කැපයි කියලා මම ඍජුව නොබියව කිව්වා භික්ෂුවන්ට තනිද්දන්ට කිසිසේත් කැප නැහැ මුදල්. ස්වාමීනි මම මේ කියපු කතාව භාගතුන් වහන්සේගේ දේශනාවට සංසන්දනය වෙනවාද කියලා මට දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ එසේ ගාමිනී ඔබ කියපු දේ කාරණේ හරි. භික්ෂුන් වහන්සේලාට මුදල් කැපන යම් කිසි කෙනෙකුට මුදල් කැපනම් ඕත පංචකාම සම්පත්තියම පරිභෝග කරන්න පුළුවන්. ඕ පංචකාම සම්පත්තියෙන් නොබිදුණු කෙනෙක් වෙන්න නොවිච්ච කෙනෙක්. එයාගොඩ මුදලින් කරන්න බැරි වරදක් නෑ. මුදලින් කරන්න බැරි දෙයක් නෑ. නිසා වික්ෂූන්ට කිසිසේත් මුදල් කැපෙන ඔබේ කතාව මගේ දේශනයේ සංසන්දනය වෙනවා කියලා බොහොම සතුටින් අනුමත කළා. ඔය අතර රජගහ නුවර සිටියා බොහෝම සදහවත් බෞද්ධයෙක්. ඒ බෞද්ධයා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන බොහෝම පැහැදිලා හිටියා. කවුද? උපනන්ද ශාක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා. ශාක්‍ය වංශික කෙනෙක් පරිදි වෙලා. උන්වහන්සේ මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි හරියම උගත්. බොහොම දක්ෂ දේශකයෙක්. හරියට දේශනා කරනවා කරත්ත ගණන් බඩු පටවගෙන යන. කරන වැඩකුත් නැහැ. වස් වටෙන කොටත් එක තැනක හැරමිට්ටා තියෙන එතනක් සමාධි. එක තැනක පවාහන් තියෙන එතනක් සමාධි. ස්ථාන තුන හතරක එක වස්සාන කාලෙ වස්සෙලමිලා වස්ස අවසානයේ කරත්‍යා කරගෙන යනවලු බඩු පටවගෙන. ඔය තරම් හරි ලෝභ ආමුදුරු කෙනෙක්. ඔය අතර ඒ දායකයා මේ කුන් ස්වාමීන් වහන්සේ කෙරේ බොහෝම පැහැදිලා හිටිය නිසා මොනවා හරි රසමියුරු කෑමක් තිබුණොත් ඒ ස්වාමීන් වහන්සේ දෙන්න වෙන් කරනවාමයි. පින්ද පාත එනවා, පින්ද පාතට ඒක පිළිගන්නවා. එක දවසක් ඒ ගෙදරට මස් වර්ගයක් ලැබුණා. ඉතින් මස් උයලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කොටස වෙන් කළා හෙට දවසේ වැඩියාම දෙන්න. ඉතින් ගෙදර ඇත්ත ඒවත් එක්කම කාලා රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට ගෙදර පොඩි පුතෙක් ඉන්නවා. මේ පුතා ඉල්ලනවා අම්මේ මට මස් ඕන මස් ඕන කියලා. ඉතින් දරුවා නලවා ගන්න බැරුව අර ස්වාමීන් වහන්සේට වෙන් කරපු මාංශාහාරය දරුවාට දුන්නා. පහෝදා ස්වාමීන් වහන්සේ වැඩියා ඒ ගෙදර පින්නපාතේ. වැඩියාම ඉතින් අර බොහොම සුහද නිසා කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් එහෙම අපි ආහාර කොටසක් ඊයේ වෙන් කරගෙන ඉතියාද දෙන්න. ගෙදර දරුවාගෙන් බැරෙන්න බැරුව ඒක දුන්නා. ඒකේ ස්වාමීන් වහන්සේ කැමති නම් ඒක වටිනාකමම දෙන්නම්. ඒකට ඔය කහවණුවක් වටිනවා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ අවශ්‍ය නම් කහවණුව දෙන්න. හා දෙන්න දෙන්න මට දෙන්න කියලා කහවණුව ඉල්ලගත්තා. කහවණුව කියන්නේ රම්පවුමක් නේ. ඉතින් මේ මිනිස්යා මේක දීලා කලකිරුණා. හපොයි මේ සංඝයා වහන්සේලා මේ තව අනවශ්‍ය දෙයක් නැහැනේ. බලන්න මේ කෙර මේ පින්දපාතෙත් ඇදලා මුදලුත් ඉල්ලගත්තනේ කියලා කලකිරලා දොස් කිව්වා. ඔය දොස් කීම බුදුරජාන් වහන්සේ දක්වාම ආරංචි වුණා. පස්සේ බුදුරජාන් වහන්සේ ගෙන්නවා උපනන්ද ශාක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ලෑ මෙහෙම එකක් කළාද එහෙමයි. බොහොම ගර්හා කළා. බොහොම ගනුහා කරලා ශික්ෂාපදයක් පැනෙවුවා. යෝපන භික්ඛු ජාති රූප රජකං උග්ගන්හේයවා උග්ගන්නාපේයවා උපනිච්චෙත්තං වාසාදීයේ නිස්සග්ගයම් පාචිත්‍යං කියලා. යම් කිසි භික්ෂුවක් සංසිද්ධියේ මසු කහවණු තමන් අතර පිළිගත්තා හෝ වෙන කෙනෙක් ලවා තමන් උදෙසා පිළිගත්තා හෝ තමන් උදෙසා කියපු දෙයක් හිතින් පිළිගත්තා හෝ වෙයි නම් නිස්සග්ගය කියන ආපත්‍ය වෙනවා. ඒක එයින් ලබා ගන්න දේ සම්පූර්ණයෙන් අකපයි. දැන් අපි කියමු යම්කිසි භික්ෂුවක් මුදලකට අමගෙඩියක් ගත්. අමගෙඩිය ගන්නකොටම ආපත්. එතකොට මුදල පරිහරණය කිරීම ආපත්ති. අමගෙඩිය අනුභව කිරීමක් ගානේ ආපත්ති. අමගෙඩිය ඇටේ රෝපණය කළ අම ගහක් හැදුනා. ගහ හෙවණට යන ගානේ ආපත්ති. යම්කිසි භික්ෂුවක් මුදල් පරිහරණය කළ ලක්ෂ ගණන් හදනවා කුටියක්, සේනාසනයක්, ධර්මශාලාවක්, දහම් මේ ධර්මාසනයක් කුටුවක් ඇඳක් ඒක හදන කොටත් ආපත්‍ති. පරිභව කරන වාරයක් ගන්න ආපත්‍ති. ඉතින් එහෙම පිටින් නැවත් කන්දකට යට වෙනවා මේ මුදල පාවිච්චි නිසා. ඉතින් යම් භික්ෂුවක් මුදල් පාවිච්චි කරලා ඒක අත්හරින්න කාරණා යෙදුනා නම් සංගමෙන්ද කැමිනලා ආපත්‍ති දේශනා කරන්න ඕනේ ඒක නිසදෙසලා. නිසදෙසයන් පස්සේ ඒ මුදල් නියම භික්ෂුන් වහන්සේ නමකට පවර්ණා මේවා වීසි කරන්නේ. උන්වහන්සේ කැහැපියාගෙන ඉසවක කරකවල කොහෙද වැටුනේ කියලා හොයන්න බැරි හැටියට අසුචි ගොඩක් වීසි කරන්නාගේ වීසි කරන්න කියලා තියෙනවා. ඒ කර්මක මේ මුදල් පිළිබඳව බොහෝම නීති රීති තියෙනවා. ඉතින් අහසේ උදා වෙනවා සඳහිරු ආලෝකවත් වස්තු දෙකක්. මේ වස්තු දෙකට තියෙනවා උපක්ලේශ පහ. අබ්බෝ මහිකා ධූමෝ රජෝ රාහු කියලා. අබ්බෝ කියන්නේ වැහිකල්. මහිකා කියන්නේ මීදුම. දෝමෝ කියන්නේ දූවිල්ල. රජෝ කියන්නේ දුහවිල්ල. රාහු කියන්නේ පොළවේ හෙවණක. මේ කියන කාරණා යෙදුනාම සඳහිරු දෙන්න වැහෙනවා. ආලෝකයෙන් නොපෙන නොපෙනී යනවා. ඒ වාගේ භික්ෂුන් වහන්සේ කෙනෙකු මුදල් පාවිච්චි කරනවා නම් ඔහුගේ ජීවිතයෙන් පිටින් අඳුර වෙනවා. කියලා බොහෝම සවිස්තරව මුදල් පරිහරණය ගැන දේශනා කළා තියෙන නිසා දහම් පූජාවක් පිණිසවත් වෙනත් සම්මාදමක් පිණිසවත් ස්ථාන ගොඩනැගිලි ආදී පිණිසවත් බෙහෙත් හේත් ගැනීම පිණිසවත් මොනම දෙයක් නිසාවත් භික්ෂූන් වහන්සේ මුදල් පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම අකපයි. අපායට යන පාපයක් වෙනවා. බුදුරජාන් වහන්සේ පෙන්වන සුගපත දැන දැන කැඩීම අපායට යන බරපතල පාපයක් වෙනවා පමණක් නෙමෙයි. අවීචයේ දුක් විඳලා ඇවිල්ලා ගිනිගත් සිවුරු පාත්‍ර සිවුරු ඇතිව ප්‍රේතයන් වෙලා දුක් විඳින්න වෙන බව විනයාට කතා බොහොම ලස්සනට කරුණු දක්වලා තියෙනවා. විනය පිටකේ. තවත් තැන්වල പ്രേත වස්තු උපකරණෙත් තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට කිසිම ලෙසකින් මුදල් කැප නැහැ කියන එක ශ්‍රී මුක දේශනාවෙන් මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. නාහම් වික්කවේ කේනච පරියායන ජාත රූප රජතං සාදී සාදී තබ්බන්ති වදාමි. මානි කිසිම ක්‍රමයකින් වික්ෂුන් වහන්සේ විසින් ක්‍රාන්ගෙදී මෙඳමුදල් පාවිච්චි කළ යුතුයි කියලා මා කිසිසේත්ම දේශනා කරන්නේ කිසිසේත් සුදුසු නෑ කියලා. ඒ නිසා ඒක ප්‍රවේශම් වෙන්න ඕනේ කාරණයක්. තුන්වෙනි ස්වාමීන් වහන්සේ අපිට ලැබලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රය කරපු දාණය බත්තර තුලගෙන දීර්ඝසේවක එකතු කර විනිශ්චය කියන යන කුමක්ද? ඒක අර පිරියත කොටුවක් දෙන එක වෙන්නේ නේ. භික්ෂුන් වහන්සේට සදහවතුන් පරිත්‍යාග කරන්නේ සීලය සලකාගෙන නේද? භික්ෂුන් වහන්සේට දානයක් පිරිනමන්නේ සීලය සලකාගෙන. එතකොට සීලයෙන් පිහිටි භික්ෂුන් වහන්සේ විසින් තමා ඒ ආහාරය නැත්තම් ඒ ප්‍රත්‍ය පරිභෝග කරන්න පෙරටුව අග්‍ර පින්ඩය දෙන්නේ සුදුසු කීප දෙනෙක් ඉන්නවා. හැමෝටම දෙන්න කැප නැහැ. කවුද කීප දෙනා භික්ෂු භික්ෂුණී සික්කමානා සාමණේර සාමණේරිය කියලා ශාසනගත පැවිද්දෝ පස් දෙනෙක් ඉන්නවා. එයින් තුන් දෙනෙක් අද නැහැ. භික්ෂුණී සික්කමානා සාමණේරිය කියන කොටස් තුන දැන් නැහැ. දැන් ඉන්නේ භික්ෂු සාමණේර කොටස් දෙක. ඔය දෙපිරිසට දෙන්න පුළුවන් අග්‍රපින්දේ. තව ඉන්නවා මව්පිය දෙන්න. මව්පිය දෙන්න අසරණ නම් ගිලන් නම් භික්ෂුන් වහන්සේලා දෙන ආහාරය අග්‍ර කොටස දෙන්න පුළුවන්. තවත් ඉන්නවා රජ කුමරෙක්. රජ කුමරෙක් අතරමං වෙලා ඉන්නවා වනාන්තරගත වෙලා හරි යම්කිසි අකරතැබ්බයකින්. අපි හිතමු දැන් දුටුගැමුණු කුමාරයා ඇංගිලා හිටියානේ. ඒ වගේ අවස්ථාවක දැනගත්තනම් මේ රජ කුමරෙක් කියලා ඔහුට අග්‍රපින්ඩිය දෙන්න කැපයි. තව ඉන්නවා දාමරික හොර දෙටුවේ. දාමරික හොර දෙටුවේ අතරමං වෙලා ඇවිල්ලා භික්ෂූගෙන් භික්ෂුන් වහන්සේගේ ආහාර ටිකක් ඉල්ලුවොත් අග්‍රපින්දියම දෙන්න ඕනේ. ඒ දෙන්නේ ආත්ම ආරක්ෂාව පිණිසයි. රජකුමරට දෙන්නේ ආත්ම ආරක්ෂාව පිණිසයි. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි කෙරේ කිපුණොත් එහෙම වැරද්දක් කරන්න පුළුවන්. ඒක අපේ ජීවිතය රැකෙන්න නැත්තම් සලකන්න වෙනවා. මෞපියන් සලකන්නේ කළගුණ සැලකීමක් මෞපියේ ගුණය නිසා. ඒ වගේම භික්ෂු සාමණේර දෙපිරිසට සලකන්නේ අග්‍රපින්දයෙන් සීලය නිසා. සම්බ්‍රාහ්මචාරී නිසා. ඒ හැර මේ තිරිසන් සැපෙකුට එහෙම නැත්නම් අසරණියෙකුට ඒ වාගේ කෙනෙකුට මේ තමන්ගේ අග්‍රපින්ඩයේ සරලුවක්වත් දෙන්න කැප නැහැ. හැබැයි කියන ආහාර වළඳමින් ඉන්න අතරේ හරි වළඳලා ඉවර වෙච්ච අවස්ථාවක ඉතුරු දෙයක් හරි දුන්නට කමක් නැහැ. ඒතකොට අග්‍රපින්ඩේ නෙමෙයි අර මුල් කොටස දුන්නා නම් ආපත්‍ය සිද්ධ වෙනවා. ඒක දුෂ්කට ආපත්‍ය. ඒ නිසා ඒක මේ පසු කාලයක හදාගත්ත යම් කිසි චාරිත්‍රයක් මම දැකලා තියෙනවා සංගික දානවලදී පිඟානක් අල්ලගෙන යනවා. ඉතින් හඳුරුවත් අහොරක් අහොරක් බැගින් අරකට දානවා. මටත් කොහොම එකක් සිද්ධ වුණා මම ඉතින් දුන්නේ නැහැ. ඒ මොකද මේ පසුගිය කාලේ මට මතකයි 83 වසරේ දැනට විශ්‍රාමික අගවිනි සිටුතුමා පාරින්ද රණසිංහ නඩුකාරතුමා එතුමා මට ආරාධනා කළා තුන විශේෂ ධර්ම දේශනාවකට අන්තරාභාව විසඳුම ගැනීම. එතුමාගේ මුල්ම ගෙදර සඳලංකාව කිට්ටුව මේ යෝගියා මම දන්නේ මේ සංලික දානෙකුත් තියනවා කියලා. බණ කිමුනේ දවල් දානෙන් පස්සේ සංඝයා වහන්සේලා 59ක් ඔතෙන් වැඩන්නේ ඌ. ඉතින් පාත්‍රේ වාදනී කියේ මමයි මගේ බොහොම ආචාර්යයන් සැලකූ බුරුම ස්වාමීන් වහන්සේ කෙනෙකු විතරයි. ඉතින් ওই වෙලාවේ මේගොල්ලෝ පිඟානක් අල්ලගෙන ගියා. අනිත් සංඝයා වහන්සේලා බත් අහුරවට දැම්මයකට. මටත් ඇල්ලුවා මං කිව්වා මං අන්තිමේ දෙන්න කියලා. නමුත් ඒක දීලා නැහැ මම කවදාකවත් මං දැක්ක සිද්ධියේ. ඉතින් ඒ වාගේ අග්‍රපින්ඩේ දෙන්න සුදුස්සන් ඔය මං සඳහන් කළා මව්පියෝ දෙන්න, භික්ෂු සාමණේර දෙන්න, රජකුමරා, දාමරික හොරෙක් ඒ වාගේ කෙනෙකුට දෙන්න කැපායි. ඒ හැර පුද්ගල නියමයක් නැතුව කිරිසන් සතුකට දෙන්න හරි අසරණියෙකුට දෙන්න හරි සාමාන්‍ය ගිහි කෙනෙකුට දෙන්න කැප නැහැ කියන එක පිරිසුදුව කියන්නට ඕනේ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ යොමු කරලා දෙනවා මායි ස්වාමීන් වහන්සේ. ධම්මේය, දීවේය, සංකපාසනා නොමැතිව කඩා කපා මම මතවාද ජීවයේ නියම ජීවයක්. ඉසේ නොවේනා නියම ජීවයක ලක්ෂණ මොනවාගේ? අඩ කපා මසා සකස් කරගත් චීවරය තමයි නියම චීවරයකට අංගෝපාංග වශයෙන් ඔය කියපු කාරණා ටික අත්‍යවශ්‍යයි. නැත්නම් ඒක අසම්පූර්ණයි. ජංගය කියන්නේ මේ ජංගාවේ ගෑවෙන කොටසට ආගන්තුක පැටියක් අල්ලන්න ඕනේ. අඟලක අඟල්ලික මාර්ග තරම් ආගන්තුක පැටියක් අල්ලන්න ඕනේ සූර්ය ආරක්ෂාවට. දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳන සිවුර කියන තුනටම ඒ ආගන්තුක පැටිය කියන්නේ ජංගය තියෙන්න ඕනේ. ජීවය කියන්නේ මේ දෙල්ලට අහු වෙන කොටස. දෙල්ලට නිතර දාඩිය දාන නිසා සිවුර දිරන නිසා ඒකේ ආරක්ෂාවට අර වගේ ජීවජ පැටියක් අල්ලනවා අඟල එක අඟල් එකමාරක තරම් පළලට දෙකොණෙන් සාමාන්‍යයෙන් රියන රියන ඈත් වුණාට කමක් නැහැ. ඒ විදිහට ජංගයේ ජීවය කියන දෙක අත්‍යවශ්‍යයි. ගන්තිපාස අත්‍යවශ්‍යයි. දැන් දෙපටි සූර තනිපර සූර කියන දෙකටයි ගාන්ටි පාස ඕන කරන්නේ. ගාන්ටි කියන්නේ ගැටයේ, පාස කියන්නේ මන්ද. ඒතරොට දැන් සූර දෙපටි සූර තනිපර සූර පෙරෙව්වහම පරිමණ්ඩලව පෙරෙව්වහම යටිකොන් දෙක හුලඟට එහා මෙහා නොවනු පිණිස ඒ ගන්තිපාසය අමුණන්න ඕනේ. ගැට ගාගෙන හරි අර ගැටයකට මන්දත දෙන හැටියට හරි එතන බැඳින්න ඕනේ. එතකොට ඒ සූර්ය එක පැත්තටම හැමදාම පෙරවන්නේ නැති නිසා හතර කොනටම තියෙන්න ඕනේ. එක පැත්තකින් ගන්තිය එක පැත්තකින් පාසය. අනිත් යටි කෙළවරක් එක පැත්තකින් ගන්තිය එක පැත්තකින් පාසය. ඒකෙත් අල්ලනකන් නියම වශයෙන් දැන් සිවුරක් පෙරෙව්වහම දකුණු පස්සේ කෙළවරට තියෙන්න ඕන පාසෙ. වම් පස්සේ වම් පැත්තේ කෙළවරට තියෙන්න ඕන ගන්ටි. එහෙමයි මේ ගන්ටි පාස අල්ලන්නේ. ඒ වගේම කබ්බින්දු තියන්නට ඕනේ. කබ්බින්දුම කිව්වොත් ඒක අදිෂ්ඨාන කරන්න බෑ. කබ්බින්දු තියන්න නියම සිවුර හතරක් තියෙනවා. තනිපර සිවුර, දෙපර සිවුර, අඳන සිවුර සහ වර්ෂික සාටක සිවුර. මේ කියන අතරට කබ්බින්දු තියන්න ඕනේ. ඔය නුවාව කියලා තියෙනවානේ අග අල්ලපු පැටියේ ඒ නුවාවට ඇතුලෙන් මේ මංගල් හතරක් මේ ඇඟිලි හතරක පළල ඇතුළට වෙන්නේ කබ් බින්දුවක් කියන්න ඕනේ මොන රැහකට ටිකක් ලොකුවට. ඒක මේ ලාංඡනයක් උපදේශයක් තියෙනවා දැන් ඇතෙක් පිට ඉන්න රජ කෙනෙකුට බිම කියන සිවුරක ඒ සටහන පේන්න ඕනේ. කබ් බින්දුව කියන එකේ අදහස තමන්ගේ සිවුර අඳුනා ගැනීමේ ලාංඡනයක්. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ නියම කරපු චීවරයක අංග. ඒවා නොතිබුණොත් එහෙම එක චීවරයක් නොවේ. ඒක රෙදි කඩක්. ඒ නිසා චීවරය කියන එක අංගෝපාංග සියල්ල සම්පූර්ණ වුණොත් තමයි අදිෂ්ඨාන කරලා නියම විදියට කැප පඳු ගහලා පාවිච්චි කරන්නේ. දැන් අද කාලේ මේ ඩයි පඳු කියලා જાතියක් තියෙනවා. ඒක කැප නෑ කියනවා. මොකද ඒවා රසායනික වර්ණ. අපිට නියමිත වර්ණ තියෙන්නේ 6යි. කියන්නේ වර්ණ සඳහා ගන්න වර්ග 6යි තියෙන්නේ. මුලේ පොතු, කඳේ පොතු, එවාගේ පොත්කේ මුලේ මුලේ මේ පඳු, කඳේ පඳු, පොත්කේ පඳු, මලේ පඳු, කොලේ පඳු, gediye පඳු. ඔය යම් යම් මුල් වර්ග තියෙනවා. දැන් අද කාලේ මහෝගනී කියන ගස් වර්ගවල මුලේ හොඳට පාට තියෙනවා. දැන් පොත්තේ පාට තියෙන කලහනුගවල. ඒවා පොත්තේ පඳු. තවත් ඒ වාගේ දැන් කොස් කීරි. කොස් ගහේ අරපියේ පඳු තියෙනවා. ඒවා කඳේ පඳු. තව මලේ පඳු වශයෙන් තියෙනවා සමාත මල් වර්ග සේපාලිකා වගේ. කොලේ පඳුත් තියෙනවා සමාත මේ අපි පාවිච්චි කරන බෝම්බු කොලේ ඒ වැපාට ගන්න පුළුවන්. ගෙඩි වලින් අපි අහලා තියෙනවා සජලිය කියලා ගෙඩි වර්ගයක් තියෙන මේ වැල් වර්ගයක සජලිය. ඒවා ගෙඩි වල ප්‍රත්‍යේ පඳු තියෙනවා. ඒ වාගේ ස්වභාවික දේවල් වල පඳු තමයි භික්ෂුවට චූරු සඳහා කැප. ඩයි පඳු කැප නැහැ කියලා අපේ උපාධ්‍යාන් වාසේ කියලා තියෙනවා. ඩයි පඳු ගහපු සිවුරක් මහානකමක් පිළිගන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ඔය කියන චීවරයකට අවශ්‍ය ජංගෙය්‍ය, ජීවෙය්‍ය, දම්පිපාස, කබ්බින්දු තැබීම, කැපපඳු තැබීම අත්‍යවශ්‍යයි. එතකොට තමයි සීවරය නියම චීවරයක් වෙන්නේ. ඒකටම අදිෂ්ඨාන කරලා නිසි හැටියට පරිභෝග කිරීමෙන් ආර්ය වංශ ප්‍රතිපදා පුරන්න ලැබෙනවා. සම්මාසයෙන් ප්‍රශ්න කරනවා විරල පොලින්ද අටකේ කරා අංග අංග සම්පූර්ණ නැත එවැනි අටකේ කරා පූජා කිරීමේ නියම අනුකස් ලැබේ. ඇත්ත වශයෙන් ඒක බොහෝම පරිසංවේදීන කාරණයක්. දැන් අද කාලේ බොහෝම අඩුපාඩුවක් තියෙනවා මේ වෙළඳ පොලේ පරිහරණය කරන අතපිරිකරවල. ඒකම බොහෝ මුස්ලිම් වැනි වෙළෙන්දු යාරස්ථාන වලට ගිහිලා පරණ සිවුරු එකතු කරනවා සංඝයාගේ. ඉරිච්ඡා තියෙනවා, තුත්තිරි අනිච්ඡා තියෙනවා, ගෙවිච්ඡා තියෙනවා, හිල්වෙච්ඡා තියෙනවා. ඕවා එකතු කරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ සෝදලා, ඒගොල්ලෝ ඩයි පළු ගහලා හොඳ ලස්සනට ඔතනවා. ඔතලා ඉතින් විශාල ගණන් වලට දෙනවා. ඉතින් ඔය කඩන්න නැතුව නෙමෙයි මිලට ගන්න. කඩන්නේ බලන්නේ නැහැනේ කඩන්න දෙන්නේ නැහැ. ඒක සුදු සුරක්ෂිතව බැඳලා තියෙනවා. ඒක නිසා ගෙනල්ලා ඉතින් සමහරට 2000 2500 3000 යොම ගණන් වලට ගන්න. අඩු ගණන් වලටත් ඇති. ඉතින් ගෙනල්ලා සංඝයාට පූජා කරනවා. සංඝයා වහන්සේලා සමහරටව බලන්නෙත් නැහැ. ඔය කියලා තියෙනවා. ඉතින් අපේ ආරණ්‍ය වල නම් කඩේට ආපහු යවන්නේ නැහැ. නමුත් පන්සලෙන් කරන්නේ ආපහු කඩේට යවන ආයමත් පන්සලට ලැබි. ඒක නිකන් අර බැංකු සේවයක් වගේ. ඉතින් ඒ නිසා දැන් මේ නියම හැටියට චීවරයක් මේ අටපිරිකරක් පූජා කරලා පින ලබා ගන්න නම් කල යුතු වන්නේ ඊයේ සුදුසු ක්‍රෙඩි වර්ග ප්‍රයාගෙන ඒවා නිසි හැටියට කපවලා මහලා පඳුපවලා පාත්‍රය නම් කඩෙන් ගන්නට ඕන පාත්‍ර වෙන් වශයෙන් ගන්න තියෙනවා එතකොට ඒවා නිසි හැටියට සකස් කළා පූජා කළා නම් ඒ ලබන ස්වාමින් වහන්සේලාට ඒක පරිභෝග වෙනවා. දැන් අර අනිත් කඩෙන් එන සමහර පරිස්කාර පරිභෝග වෙන්නේ නැහැ. දේලා බැලුවා මේ ගන්න දෙයක් නෑ. ඉතින් වෙන එක ඇඳකට එලා ගන්නවා නැත්තම් වියෙන්නට බඳිනවා. ඔය වගේ වැඩකට ගන්නවා මිස සිවුරු වශයෙන් පරිභෝග වෙන්නේ නැහැ. ඒ නිසා අද කාලේ දැන් සමහර වෙළඳ ආයතන තියෙනවා නිසි හැටියට කරනවා. අපි අහලා තියෙනවා මම ඉතින් අඳුරන්නේ මේ කොළඹ විජේ පිරිකර, ලුම්බිනි පිරිකර හාල ඔය වගේ තැන්වල කියලා ඒගොල්ලෝ හදවනවා. හුඟා කොළඹ රටේ යනවත් දායකයෝ ඒ තැන්වලට කියලා නිසි හැටියට හදවා ගන්න. ඒවා මේ අර අතින් අතට යන පිරිකර නෙමෙයි. ඒක නිසා එහෙම තැන්වලින් නම් පිරිසිදුව ගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ හැර මේ වෙළඳ පොලේ තියෙන හැම පිරිකරක්ම එක වාගේ සුදුසුකම් නැති බව අපි අහලා තියෙනවා. එනම් ප්‍රවේශම් වෙන්නේ නැතුව. දැන් පිරිකරත්න කැපේ ස්වාමීන් වහන්සේ විදර්ශන භාවනාව ගැන පැහැදිලි කිරීමක් සුවසේ කරගන්නවා. ඔව්. විදර්ශනා කියන වචනාර්ථය කියන්නේ විශේෂ දැකීම. විවිධාකාර දැකීම කියන තේරුම. විශේෂ දැකීම කියන්නේ දැන් අපි මේ අවංගත්ත කියනවා මේ වට අතරනේ. පවංගත්ත කියනවා, අවංගත්ත කියනවා, වටාත්ත කියනවා. මේක විශේෂ දැකීම නෙමෙයි. මේක සම්මත දැකීමක්. සම්මතයක්. එතකොට මේ මේ කාර්මුණු කරන අපට පුළුවන්කම තියෙනවා සමත වඩන්න. සම්මත අරමුණේ සමත භාවනා කරන්න දැන් මේක සුදු පාට නම් ඕදාත ඕදාත කියලා කසින වඩන්න පුළුවන්. නමුත් ඒක විපස්සනා නෙමෙයි. මේක විපස්සනා කරන්න නම් ඒ සමතේ හැර මේක අභ්‍යන්තරයේ සොයා බලන්න තියෙන. ඒකයි විශේෂ දෙයක්. මේ පවන්වත් කියන වටා පොතේ තියෙනවා ධර්මතා 8ක්. ඒවට කියන සුද්ධාෂ්ටක කියලා. රූප, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ අට තමයි මේ වට අපි තියෙන්නේ. ඒක ඇහැට පේන්නේ නැහනේ. ඇහැට පේන්නේ. ඒක පෙනෙන්නේ කාටද කොහටද? නුවණට. ඒ නුවණ ලබන්නේ කොහොමද? හිත සමාධි කරලා. හිත සමාධි කරලා සමාධිමත් සිතින් මේකට ආලෝකයක් යොදනවා. ඒ ආලෝකය ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තමයි මේක දකින්නේ. ඒතවට කියන විශේෂ දැකීම කියලානේ. විශේෂ දැකීම. ඊළඟට විවිධාකාරයෙන් මේක දකින්න මොකද්ද? දැන් මේවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ අට මේකේ තියෙනවා නාම රූප වශයෙන් බෙදීමක්. මේක රූපයක්. ස්කන්ධ වශයෙන් බෙදීමක් තියෙනවා. මේක රූපස්කන්ධයක්. ආයතන වශයෙන් බෙදීමක් තියෙනවා. මේකේ තියෙන ආයතන පහ. මේකේ තියෙන වර්ණය රූප ආයතනෙ. ගන්ධය ගන්ධ ආයතනෙ. රසය රස ආයතනෙ. පඨවි තේජෝ වායෝ තුන පොට්ටබ්බායතනය ආපෝ ධාතු ආකාශ ඕජා රූප දෙක ධර්මායතනය ආයතන පහක් ඔය විවිධ ආකාරයෙන් බලනවා ධාතු වශයෙන් බලනවා මේකේ මේකේ තියෙනවා ධාතු පහක් වර්ණ රූපේ රූප ධාතු ගන්ධ රූපේ ගන්ධ ධාතු රස රූපේ රස ධාතු පඨවි තේජෝ වායෝ තුන පොට්ටබ්බ ධාතුව ආපෝ ධාතු ඕජා රූප දෙක ධර්ම ධාතු. ධාතු පහ. ඔන්න විවිධ ආකාරයෙන් දකිනවා. මේකේ තියෙනවා පටිච්චසමුපාදාන දෙකක්. ජාති ජරා මරණ. මේකේ තියෙනවා ප ဋ ාණ ප්‍රත්‍ය 10ක්. එතකොට මේ විවිධ ආකාරයෙන් දැක්කයින් නවතින්නේ තවත් විවිධ ආකාරයෙන් දකිනවා. මේකට අර සමාධි ආලෝකයෙන් ප්‍රඥාව විහිදුවලා බලාගෙන ඉන්නකොට පේනවා අර අන්වීක්ෂණයකින් අන්වීක්ෂණ කියන්නේ ඊුම් දේ දකින කණ්ණාඩි. ඔය දැන් බොහෝසෙන් රසායනාගාරවල තියෙන සිවුන් දේ දකින අර උඩාම දේ දකින පරමාණුකව දකින අන්වීක්ෂණ කියලා කන්නනි වර්ගය. ඒක වගේ මේ ප්‍රඥා ආලෝකයට මේක පෙනෙනවා. ශනික ශනිකව බිඳි බිඳි යනවා. පඨවි, ආපෝ, තේජෝ වායෝ මේ ඔක්කොම බිඳි බිඳි යනවා. ඒක දකිනකොට ඒ බිඳි බිඳි යන නිසා එක අනිත්‍යයි අනිත්‍යයි කියලා දකින්න. ඒ බිඳි බිඳි යන නිසා එක වාසනාවක් නෑ දුකයි දුකයි කියලා හිතෙනවා. ඒ බිනි බිනි යන්නේ කෙනෙක් නොවන නිසා අනත්තයි අනත්තයි කියලා කියනවා. මෙන්න තව ත්‍රිධ ආකාරයෙන් දැකි. මෙන්න මේ ආකාරයෙන් අපේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ඕම 32ක් තියෙනවානේ. ඊළාට තේජෝ ධාතු හතරක් තියෙනවානේ. වායෝ ධාතු හයක් තියෙනවානේ. එකක් ගානේ රූප කලාප බලයක්. එකක් ගානේ රූප කලාප බලමින් ඒවා නාම රූප ස්කන්ධ ආයතන ධාතු මේවට හරවලා බලලා ඒවා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදක්ඛාන මේවත් බලනවා. ඔයාලා මේවා අනිච්ච දුක්ඛ අනාත්ම අසුබ කියන මේ ලක්ෂණ බලනවා. ඔය දැකීමද කියන විවිධාකාරයෙන් දකින බැවින් විපස්සනා කියලා. ඕම දැකිය යුතු. ඒ දැකිය යුතු කාරණා තියෙන ඔක්කොම 201ක්. 201ක් තියෙනවා දකින්නේ සුදුසු අරමුණු. ඒ ඔක්කොම ත්‍රිලක්ෂණයට හරවලා දැකීම තමයි විපස්සනා. ඒ දැකීමේ අවස්ථාවල් තමයි දසමහා විපස්සනා ඥාන කියන්නේ. සම්මර්ෂණ ඥාන, උද්‍යාවී ඥාන, භංග ඥාන, භය ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිතුකම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, සංකාරුපේක්ඛා ඥාන සහ අනුලෝම ඥාන කියලා 10ක් තියෙනවා. ඒ දැකීමේ නුවණ වැඩ කරන අවස්ථා 10යි. ඒ 10ට අනුව විපස්සනා කළා නම් ඒ කාන්තේම සෝවාන් සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල පිළිවෙලින් චතුරාර්ය සත්‍ය දැකගෙන අමා මහ නිවන එහෙනම් සාමී අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇහිලා මම තුමාටම ආරම්භ කරන ප්‍රශ්නයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගෙන් ධර්ම දේශනා කෙරෙන ආනන්ද ලැබීම ඇතුළතින් මම කියන වාසනාවන්තය කියන ප්‍රදේශයේ මම වහන්සේගෙන් ආනන්ද ගැටලුව යම් කිසි කුච්චලයේ මිය ගියාට පස්සේ ඒ මිය ගිහිල්ලා යම් කිසි තැනක ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ ඒක පාර්ශ්වම ප්‍රතිසන්දියක් වෙනවා කියලා සමහර අවස්ථාවලදී දරාත වෙනවා. නමුත් අවස් සමහර විට ගණිතක අවස්ථාවක් වශයෙන් තියෙනවා කියලා කාලයක් ප්‍රතිසන්දියක් ඇති වෙන්නේ ඉස්සෙල්ලා ගණිතක කාලයක් තියෙනවා කියලා තත්ත්වයක් තියෙනවා. ඒ දෙක අතර මම හිතනවා වෙනසකදී බුද්ධ ධර්මයේ අනුව ඔය ගන්ධක අවස්ථාව ජීවිතේ තියෙනවද එහෙම නැත්නම් මෙතනින් ඊගේ ගමම්ම ප්‍රියයට තැනකට උත්පත්ති ලබනවාද කියන එක පිළිබඳව අද කාලේ මුළු ලෝකෙම දෙකට බෙදලා ඉන්නේ ප්‍රශ්නයක් ඕක. ඒකත් මේ වැදගත් කාරණා මේට අවුරුදු 25කට ඉස්සෙල්ලා ඕක පැන නැගුණේ. එයින් පිටකෙදෙන ඥානසේ ස්වාමීන් වහන්සේගේ. ඇත්තට මේ ප්‍රශ්නේ උඩ තමයි අර විශ්‍රාමික අගවිනිසුරුතුමා මගේ ධර්මදේශනයකට කැඳෙවිලි. ඒ දේශනය ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා යම් දාසක මේට අපි පොතක් එවන්නම්. ඒකෙන් හුඟා කරුණු ඉගෙන ගන්න පුළුවන්. ඒක දැනට මේ බුදුසාරණ පත්‍රයේ කොටස් වශයෙන් දාන්න කෙනෙක් බාරගෙන තියෙනවා. මගේ නියමයක් නෙමෙයි. ඒක මම කෙටියෙන් උත්තර දෙන්නම් දැන් මේ හදිසි කරන නිසා. ගන්ධබ්බ කියලා මහත්මියෝ මරණින් මත්තේ අහසේ හැසිරෙන්නේ නැහැ. ගන්ධබ්බ කියන වචනේ තේරුම ගන්තබ්බෝති ගන්ධබ්බෝ උත්පත්ති වශයෙන් යා යුක්තා. උත්පත්ති වශයෙන් යායුත්තා කියන්නේ රහත්න වූ සියල්ලෝට සියල්ලන්ට නම. අපිත් ගන්නවා. දැන් අපි සීල දෙනා රහත් වෙලා නැත්නම් රහත්න වූ සියල්ලෝම නැවත උපදිනවානේ. මැරිච්චයත් නෙමෙයි. නැවත උත්පත්ති වශයෙන් යායුත්තන්ද කියනවා ගන්ධම්බ. ඒ ගම් තබ්බ කියන තයන්නට දයන්න ආදේශලව බුද්ධ උච්චාරණය වෙනවා. එහෙම තියෙනවා නිරුක්ති ක්‍රමයකට. එතකොට ඒක එහෙමයි ගන්තබ්බෝ කියන තේරුමෙන් ඔය තබ්බ අනිය නිය රිච්ච කියලා ප්‍රත්‍ය හතරක් තියෙනවා මේ කල යුක්තෝ කියන තේරුම දෙන අර්ථ ඇති වර්ගින ප්‍රත්‍ය චිත චිතකාන්ත ප්‍රත්‍ය කිච්ඡ ප්‍රත්‍ය කියලා කියනවා එතකොට ඒ ඒ සඳහන් වෙන්නේ මරණයටපත් වෙලා අහසේ හැසිරෙන්නේ කොනේ ගන්ධබ්බ කියන්නේ මරණය නොයෙක් වූ අය උත්පාදය උත්පත්තිය නොයෙක් වූ සියල්ලන් කියනවා ගන්ධබ්බ කියලා ඒක එක තේරුමක් දැන් ඔය සම්බවේසී කියලා තව වචනාවක් ඔකට මිනිස්සු කියලා මේ දේශකයෝ. සම්බවේසී කියන්නේ ඇත්තට උපදිනින් ඉන්න සත්‍යය. භූත සම්බවේසී කියලා සත්පද දෙකට බෙදෙනවා. උත්පාදක්‍රම හතරක් තියෙනවා අණ්ඩජ, ජලාභජ, සංසේදජ, ඕපපාතික. ඕපපාතික ආය කෙලින්ම භූත. උපදෙලා අවසానයි. ඒ අත්කන් උපදිනින් ඉන්න වෙලාවක් නැහැ. එකවරට සියලු සකලාංග සම්පූර්ණව පහළ වෙනවා. දැන් දෙවියෝ, බ්‍රහ්මයෝ, නිරිසත්තු, പ്രേතයෝ හිටි හැටි පහළ වෙනවා. ඊළඟට සම්භවේශය කියන්නේ අනිත් තුන් කොටස. දැන් අපේ මව කුසක උපදින සත්වයෙකු මාස 9ක් 10ක් මව කුසෙන් වැඩමින් ඉන්නවානේ. යම් දාසක මෙළිය මෙල වෙලිය දැක්කාම ඔහු භූතක්. ඉපදෙලා අවසానයි. භූත කියන්නේ මේ අමනුෂ්‍යවම නෙමෙයි. ඉපදෙලා අවසానයි. ඒ වගේම විජුවටින් හට ගන්න සත්‍යය විජුවට බිඳගෙන එළියට එනකන් එයා සම්භවේශී. ඊට පස්සේ භූත. දැන් සංසියතජ වශයෙන් උපදින සත්‍යෝ තෙතම නැතියන් වල පහළ වෙලා යම් වෙලාවක එළිය දකින උපදීමකටපත් වෙනකන් සම්භවේසී. ඊට පස්සේ එහු භූත. එනිසා ඒ සම්භවේසී භූත කියන එකක් නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. අනික කෙනෙකු මරණයටපත් වුනහම ඇත්තට මේ පංච හෝකාර කියලා කියනනේ භූමි 26ක් අහලා තියෙනවද? ඒ කියන්නේ ස්කන්ධ පහක් පවත්නා භූමි කියනවා 26ක්. අරූප ලෝක හතරේ තියෙන ස්කන්ධ හතරයි. වේදනා සංඥා සංකාර විඥාන. අසඤ්ඤ තලයේ තියෙන එකම ස්කන්ධයයි රූපස්කන්ධය. ඒ ස්ථාන පහ හැර 30ක් භූමියෙන් ඉතිරි තියෙනවා 26ක්. ওই 26 නාමයයි රූපයයි දෙකෙන් තොරව නාමි පවතින්නේ නෑ රූපේ පවතින්නේ. සත්ත්වසංතාන තුල උත්පාදක්ෂණයේ පටන් මරණක්ෂණයේ දක්වාම ඔය නාම රූපක ඒකාබද්ධයි. ඒ කියන්නේ වස්තු රූපයක් ඇසුරු කරගෙනම නාම ධර්ම කියන්නේ චිත්තචෛ ධර්ම පහළ වෙනවා. දැන් මව කුසක පරිසන්දි ගන්න සත්‍ය ඒ ඒ මොහොතේ ඔහු උපදින්නේ පරිසන්දි චිත්තචෛසික ධර්ම වස්තු රූපය ඇසුරු කරගෙන. ඒ වස්තු රූපයයි අර උත්පාද වෙන නාම ධර්මයි පෙරපසු නොවේ එකවර පහළ වෙන්නේ. ඒ නිසා දැන් ඔය සිත නිරන්තරයෙන්ම වස්තු රූපයක් ඇසුරු කරගෙන මිසක් වස්තු රූපයෙන් තොරව අහසේ හැසිරෙන්න හිතක් නැහැ. තේරුණාද? වස්තු රූපය කියන හෘද වස්තු රූපය ඇසුරු කරගෙන මිස දැන් මැරිච්ච මිනිහාගෙන් එහාට හෘද වස්තුවක් යන්නේ නැහැ. යන්නේ නැහැ. ඒකට ඒ අනිකර මනෝ මේ මනෝ මනස කියන්නේ චිත්තචෛතසික ධර්ම, නාම ධර්ම වස්තු රූපයෙන් තොරව මේ පංචවෝකාර භූමියේ හැසිරෙන්න බෑ. එතකොට දැන් අරූප ලෝකයන් බැලුවොත් එහි තියෙන වස්තු රූපයක් නැති සිට එතන උපදින ඒ අරූපී බ්‍රහ්මයන්ට අවිඳින්න බෑ. නාම ධර්ම එහා මෙහා ගමන් කරන්නේ නැහැ. අභිඥා බල ලැබෙන්නේ නැහැ. රූපඥාන ලැබෙන්නේ නැහැ. අනුන්ගේ හිත් බලන්න බෑ. ඉරිදිවිද පාන්න බෑ. මොකද ඒ නැත්තම් ඉහිත ගමන් කරන්න බෑ. ඒ පහළ වෙච්ච අරූප භව එතනම තියෙනවා. කල්ප 84000ක් වෙන භව අග්‍රේ. නමුත් ඒ නැත්තඳ රූප කායක සම්බන්ධයක් නැති නිසා විඳින්න බෑ. ඒ වාගේ තමයි මේ මනුලොවෙන් චුත වෙන කියන්නේ ගිලිහෙන ස්කන්ධ පරම්පරාව චුතමුලාට අනතුරුව චිත්තක්ෂණයකින් තුනෙන් එකක් වෙන කෙටි කාලය තුල උත්පත්ති ලැබෙනවා. දැන් චිත්තක්ෂණයක තියෙනවා උත්පාදක්ෂණේ, පිටික්ෂණේ, භංගක්ෂණේ කියලානේ. එයින් දැන් මෙලව චුත වෙන සිත ඒකේ තියෙනවා උත්පාදක්ෂණ, පිටික්ෂණ, භංගක්ෂණ කියලා. ඒ චුති චිත්තයාගේ භංගක්ෂණේ වෙනකොටම උත්පාදක්ෂණේ පහළ වෙනවා සුදුසු තැන. කෙනෙක් පහල කරනවා නෙමෙයි කම්ම බලයෙන් උපට්ඨාති. කර්ම බලයෙන් තමයි ඒක පිළිගන්නේ. ඒක නිසා නොයෙක් දෙනා කියන මතිමතාන්තර අනුව මරණයටපත් වූ කෙනෙකු උත්පාදයට සුදුසු තැනක් හොයමින් හැසිරෙන කෙනෙක් නැහැ. දැන් අද කාලේ මේ බොහෝ පොත්පත් ලියනවා දේශනා කරන මේ මනෝකායත් ශරීරයෙන් නිකුත් වෙලා ඇවිදිනවා කියලා. සම්පූර්ණයෙන් <laughs> ඒක මේ මනස්ගතයක්. මනස්ගතයක් කියන්නේ හිතවිලි මාත්‍රයක් නිසා පරමාර්ථයට ඒක වැටෙන්නේ නැහැ. ඒක නිසා ඒ විදිහේ දේශනාවල් අපේ මේ විද්වල්පතුමා निराකරණය කරනවා වගේ निराකරණය කළා මේ කුඩා ළමුන්ට පව අතහ දෙන්න ඕනේ. ඒ වාගේ බුද්ධ ධර්මයේ හැටියට අටලොස් ભેද කර වස්තුන්ට වැටෙනවා. ભેද කරගෙන පුජ්‍යලයන්ගේ මත ભેද වැඩි වෙනවා. ඒක උන්වන්ගේ සමගියටයි සමාධියටයි දෙකටම බාධාවක්. ඒක නිසා බුද්ධ ධර්මයේ කෙනෙක් බොහෝම निराකෝල එවාගේම බොහෝම පරිසුද්ධ ධර්මයක්. ඒ निराකෝල පරිසුද්ධ ධර්මය අපි निराකෝලව දැනගෙන निराකෝලව අවබෝධ කරවමින් අපේ නිවන් මඟ निराකෝලව යන්නට ඕන.